අමතර සේවා දීමනාව සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම්වරයාගේ නිර්දේශයක් තියෙනවා. ක්‍රියාත්මක වෙන්නේ නැහැ. වැටුප් පිසිමිතාවේ සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම්වරයා නිර්දේශයක් දීලා තියෙනවා. අද දක්වා ක්‍රියාත්මක වන්නේ නැහැ. විශේෂ රාජකාරී දීමනාවක් ලබා දීලා නැහැ. සංශෝධිත ගැසට් නිවේදනයෙන් කොරෝනා නිවේදක සේවයට විශේෂ අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් නැවත නිවැරදි කිරීමක් කරන්න කියලාත් අපි ඉල්ලලා තියෙනවා. ඒ වගේම බඳවා ගැනීමේ පටිපාටිය වෙනස්කම් වගේක් කරන්න කියලා 2017 ඉඳලම දිගින් දිගටම ඉල්ලමින් තිබෙනවා. ඒත් මේ එකක සෞඛ්‍ය මැත්තාංශයේ නිවැරදි කරන්න මේ දක්වා ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ නිසා 16 දා සිට සාකච්ඡාවල් ලබා දෙන තුරු අඛණ්ඩ වැඩ වේජනයකට යාමර තමයි හරිතපෙන හවුරු නිවේශක සංගමයේ අදහස් කරගෙන සිටින්නේ.